ආයිබුවන් සම්මා සම්බුදු සරණයි ඔබ හැම දිනාටම. ධම්ම හදය සාර කතිකාවත සාකච්ඡාමය වැඩසටහන් මාලාවේ සිකුරාදා දිනයට ඔබ වෙනුවෙන් අප ගෙනේන අභිධර්ම නිම්තර වැඩසටහන සමගයි ඔබ මේ එක්ව සිටින්නේ. අපි ලෝතර බුදු පියාණන් වහන්සේගේ 84000ක් වූ ශ්‍රී සද්ධර්මයේහි හරියඩක් නොයසේනම් 42000ක් ධර්මස්කන්ධය සමන්නාගත අභිධර්ම පිටකයේ කියන අමාරු අපහසු තේරුම් ගැනීමට තරමක් වෙහෙසිය යුතු කරුණු කාරණා ඊතා සරලව ඔබ වෙනුවෙන් විග්‍රහ කර දෙන අභිධර්ම පාඩමටයි දැන් ඔබේ අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ.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 ඒ අනුව අපේ සාකච්ඡා කරමින් සිටියේ මරණෝත්පත්ති සතර පිළිබඳව. ඒ මරණෝත්පත්ති සතර අපි ආයුක්ඛය, කම්මක්ඛය, උභයක්ඛය, උපච්ඡේදක වශයෙන් ආකාර හතරකින් සිදුවන ආකාරයත් ඒ වගේම මරණාසන්න මොහොත එළඹෙන අවස්ථාව තුළ ඒ කර්මයන් වැටහෙන ආකාර තුනක් පිළිබඳව කර්මය, කර්ම නිමිත්ත, ගත නිමිත්ත වශයෙන් ආකාර තුනක් පිළිබඳව සාකච්ඡා කළා. ඒ වගේම මේ චුතිය සහ ප්‍රතිසන්දිය කියන මේ දෙක අතර කාලයක් තියෙනවා කියන එකක් පිළිබඳව මේ සමාජය තුල ලොකු මතයක් තියෙනවා. අන්තරා භවයේ හැටියට. එතකොට දැන් අභිධර්මය තුල මේ පෙන්වා දෙන ධර්මතාවයට අනුව මේ චුතිය සහ ප්‍රතිසන්දිය අතර කාලයක් නැහැ. ඊට මෙතනින් මරණාසන්න චිත්ත වීති අවසාන සිත ඒ චුතිකෘත්‍ය කරමින් පහළ වෙනකොටම ඒ අදාළ කර්මය අරමුණු කරගෙන ඊළඟට ප්‍රතිසන්දි කෘත්‍ය සිදු කරමින් ඒ සිත පහළ වෙනවා. එතකොට මේ භවයෙන් අලුතෙන්ම කියන්නේ මේ භවයෙන් ගියපු සිතක් නෙවෙයි එතන පහළ වෙන්නේ. ඒ වගේම දැන් ප්‍රතිසන්දී සිදු වෙනකොට මේ භවයේ කිසි දෙයක් ඊළඟ භවයට ගමන් කරන්නේ නැහැ. අඩුම තරමින් මේ භවයේ අවසාන මොහොතේදී පවත්නා විඥාණයවත් නෙවෙයි ඊළඟ භවයේ පහළ වෙන්නේ. දැන් මේ පිළිබඳව මේක ධර්මතාවය තේරුම් ගන්න බැරි වෙච්ච නිසා මේ සම්බුද්ධ ශාසනය හිටිය සාති කියලා භික්ෂුවක්. මේ සාති කියන භික්ෂුව මේ පෙන්වා දුන්නා මේ තදේවිදං විඥානං මේ එකම විඥාණය සන්ධාවති සංසරති මේ එකම විඥාණය තමයි භවයෙන් භවයට ගමන් කරන්නේ සැරිසරන්නේ කියලා කියා හිටියා. ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ එයාව ගෙන්නලා ඒ මතයට දැඩි ලෙස විරුද්ධත්වය ප්‍රකාශ කරලා තථාගතයන් වහන්සේ පෙන්වා දුන්නා මේ එකම විඥානයක් භවයෙන් භවයට ගමන් කරනවා කියලා තථාගතයන් වහන්සේ කොතනද දේශනා කරලා තියෙන්නේ. එහෙම දෙයක් දේශනා කරලා නැහැ. එහෙනම් ඒ කවරක් නිසාද මේ භවයෙන් කිසිවක් නොගිහින් අනුතුරු භවයේ ප්‍රතිසන්දිය ලැබීම පිළිබඳව මේ තේරුම් ගැනීම ඉතාමත්ම දුෂ්කර කටයුත්තක්. ඒක Tamanට මේ ජීවිතයේ ඇසුරු කරගෙන තේරුම් ගන්න පුළුවන්. ඒක හරියට දැන් චක්කු විඥාණය පහළ වෙලා සෝත විඥාණය පහළ වෙනකොට චක්කු විඥානය නිරුද්ධ වෙනවා. එතකොට චක්කු විඥානය නිරුද්ධ වුණා සෝත විඥානය පහළ වෙනකොට චක්කු විඥානය නැහැ. හැබැයි දැන් චක්කු විඥානය නෙවෙයි සෝත විඥානය හැටියට පහළ වුණේ. අලුත්ම සිතක් පහළ වුණේ. හැබැයි මේ පැවත්වාගෙන එන සිත් පරපුරට වඩා කියන්නේ වෙනස් සිතක් පහළ වුණේ. හැබැයි ඒක ඕනෝන්ට සම්පූර්ණයෙන්ම වෙනස් හිතකොත් නෙවෙයි. ඒක හරියට දැන් අපි තේරුම් ගන්න ඕනේ මේ සිත කියලා කියන්නේ දෙයක් ද්‍රව්‍යයක් නෙවෙයි. සිත කියලා කියන්නේ ක්‍රියාමාත්‍රයක් පමණයි. එතකොට දැන් මේ භව පරපුර නැත්නම් මේ චිත්ත සන්තතිය පවත්වාගෙන එනකොට දැන් අපේ මේ භවයේ ප්‍රතිසන්දිය ලැබුවාට පස්සේ ප්‍රතිසන්දේ ලැබූ සිතේ අරමුණුම ගෙන තමයි ප්‍රතිසන්දි කෘත්‍ය කරාට පස්සේ භවාංග සිත් පරපුර ඇති වෙන්නේ. ඒ භවාංග සිත් පරපුර තමයි සත්වයාගේ ප්‍රකෘති සිත හැටියට පෙන්වලා දෙන්නේ. ඒතර දැන් මේ භවාංග සිත කියලා කියන්නේ එකම සිතක් නෙවෙයි. භවාංග සිතත් අරමුණක් ඇසුරු කරගෙනමයි පහළ වෙන්නේ. දැන් අපි මේට පෙරත් ඉගෙනගෙන තියෙනවා ආරම්මන ඇසුරු කිරීමකින් තොරව සිත් පහළවීමක් නැහැ කියලා. එතකොට භවාංග සිතත් ඉබේ පහළවන සිතක් නෙවෙයි. භවාංග සිතේ අරමුණ වෙන්නේ ප්‍රත්සන්දි සිතෙන් ගත්ත එක්ක කර්මය, කර්ම නිමිත්ත නැත්නම් ගත නිමිත්ත. අන්න ඒකම තමයි භවාංග සිත අරමුණු කරන්නේ. ඒතර අපගේ సంతානය තුල දැන් වෙන වීතිසිත පහළ නොවන හැම අවස්ථාවකම පහළ වෙන්නේ භවාංග සිත. කියන්නේ දැන් වීතිසිත කියලා කිව්වේ දැන් අතීත භවාංග භවාංග චලන භවංග උපච්ඡේද කියන මේ ඔක්කොම දැන් පංචද්වාරා වජ්ජනේ ඒක ක්‍රියාසිතක් මේ මේ එකක්වත් වීතිසිත නෙවෙයි. ඒතර පංචද්වාරා වජ්ජනේ සිට මේ සම්පටිච්ඡන සම්තීරණ වොත්තපන ජවන තදාරම්මන මේවා වීතිසිත. එතකොට දැන් අපි ඒ නිසා තමයි මේ චක්කු විඥාන වීති, සෝත විඥාන වීති, ගාහන විඥාන වීති කියලා මේ වීතීන් පිළිබඳව සාකච්ඡා කළේ. එතකොට సంతානය තුල වීතිසිත හට නොගන්න හැම අවස්ථාවකම පහළ වෙන්නේ මේ භවාංග සිත. ඒතර ඒක ඇසුරු කරන්නේ අපිව ප්‍රතිසන්දිය ලබන්න උපනිශ්‍රේ වුණේ කර්මයක් නම් ඒ කර්මය තමයි ඇසුරු කරන්නේ. එනවන් නැත්නම් කර්ම නිමිත්තක් නම් ඒකයි ඇසුරු කරන්නේ. ගති නිමිත්තක් නම් ඒකයි ඇසුරු කරන්නේ. නමුත් මේක අතිශයින්ම සියුම් එනිසා අපිට දැනෙන්නේ නැහැ. දැන් අපිට දැනෙන්නේ නැහැ කියනකොටත් එතන දෘෂ්ටියක් තියෙනවා. ඒකයි මේ ධර්මයේ විග්‍රහ කරන්න අමාරුයි කියලා කියන්නේ. දැන් අපිට දැනෙන්නේ නැහැ කියනකොට හිතනවනේ මේ සිත එකක් මම එක්කෙනෙක් කියලා. එහෙම හිතෙනවනේ. නමුත් මේ ප්‍රත්සන්දේ සිතමයි අපි මම කියලා ග්‍රහණය කරගෙන ඉන්නේ. එතකොට ප්‍රත්සන්දේ සිතේ අරමුණ කර්මය වෙන්න පුළුවන්, කර්ම නිමිත්ත වෙන්න පුළුවන්, ගති නිමිත්ත වෙන්න පුළුවන්. ඒක උපනිශ්‍රය කරගෙනයි භවාංග සංතතිය පවතින්නේ මේ සත්වයාගේ ප්‍රකෘති සිත කියනකොට එතනත් ගැටලුවක් තියෙනවා. සත්වයාගේ ප්‍රකෘති සිත නෙවෙයි. ඒ තමයි සත්වයාම. දැන් සම්මුතියෙන් කිව්වොත්. ඇයි ඒ සිතමනේ සත්වයා වෙන්නේ? ඒතර ඒ කියන්නේ සිතම සත්වයා වෙනවා කියන්නේ සත්වයේ ඉන්නවා කියන අදහසින් නෙවෙයි ප්‍රඥාප්තිය. පැනවීම. ඒතර මේ පැනවීම තියෙන්නේ මේ සිත් පරපුර මත. ඒතර මේ භවාංග සිත් පරපුර අරමුණු කරන්නේ කර්ම නිමිත්ත හෝ ගති නිමිත්ත හෝ කර්මය නම් ඒක අපිට දැන් අපිට දැනෙන්නේ නැහැ කියනකොටම ප්‍රශ්නේ වැරදි. පැහැදිලිද? මොකද මෙතන තියෙන මේ සිත් පරපුර. දැන් ඔය ඔස්සේ තමයි මේ සත්වයා ඉන්නෙත්. මේ මම ඉන්නෙත්. දෙවියෝ ඉන්නෙත්. බ්‍රහ්මයෝ මේ ඔක්කොම මේ සිත් පරපුරමයි. එතකොට දැන් අපේ අර මේ තියෙන ඇසින් මේ ඇස බලන්න බෑනේ. පේන්නේ. අන්න ඒ වගේ තමයි මේ භවාංග සිතේ අරමුණ ඒකට පේන්නේ නැහැ. මොකද ඒතරේ භවාංග සිත පරපුර තියෙන්නේ. ඒක ඒතර අපිට රූපයක් පේන්නේ වීති සිත් ඇති වුනහම. ශබ්දයක් ඇහෙන්නෙත් වීති සිත් ඇති වුනහම. ඒ කියන්නේ භවාංග සිත බිඳුනහම. ඉතින් එතකොට මේ භවාංග සිත් පරපුර ඇසුරු කරගෙන මේ පවතින චිත්ත සන්තතිය අන්න මේ දිගින් දිගටම පවතිනවා. එතන මේක තමයි මේ ප්‍රකෘති චිත්තය සත්වයා කියලා අපේ සම්මුතියෙන් ග්‍රහණය කරගෙන තියෙන්නේ. ඒක එක සිතක් නෙවෙයි සිත් පරපුරක්. දැන් භවාංග සිතත් එකම සිතක් හැටි තියෙනවා නෙවෙයි. හට ගන්නවා දැන් ඒකේ අවශ්‍ය චිත්තක්ෂණයයිනේ උපාද තිතිභංග නිරුද්ධ වෙනවා. ඒතර මේ සිත නිරුද්ධ වෙනකොට ඇයි සිත මෙතනින්ම කෙලවර වෙන්නේ නැත්තේ? ඒ හේතුව තමයි දැන් අපිට పూర్වයෙන් හටගත්ත සිත් උපනිශ්‍රයක් ලබා දෙනවා පසුව පසුව හටගන්න සිත්වලට. දැන් ඒ නිසා තමයි ඒක වීති සිත්වලිනුත් අපිට තේරුම් ගන්න පුළුවන්. දැන් හිතන්න මේ එක මිනිසෙක් ගැන කේන්තියක් හටගත්තා කියලා. මේ සිතක්නේ පහළ වුණේ. එතකොට දැන් ඒ මිනිස්සයා නැති අවස්ථාවකත් ඒක මනෝද්වාරික වශයෙන් සිත් පහළ වෙනවනේ. එතකොට මේ పూర్වයේ හටගත් ඒ දේශමූලික සිත පසුව පසුව හටගන්න සිත්වලට උපනිශ්‍රයක් ලැබෙන නිසා අර ආරම්මණය නැතුවත් මේ මනෝද්වාරික වශයෙන් ඒක අරමුණු වැටහිලා කේන්ති හටගන්න මේ මිනිසයා මතක් වෙන වාරයක් පාසාම. දැන් ඒකෙන් පෙන්වන්න උත්සාහ ගත්තේ මේ పూర్වයෙන් හටගත් සිත් පසුව පසුව හටගන්න සිත්වලට උපනිශ්‍රයක් ලබා දෙනවා. එතන මේ භවාංග සිත හටගෙන උත්පාද ත්‍ಿತಿ භංග වෙනකොට එතනින් නිරුද්ධ වෙන්නේ නැතිව නැවතත් හටගන්නේ මේ සිත මෙතනින් භංගයටපත් වෙනකොටම මේ භංගයටපත් වෙන සිතේ උපනිශ්‍රයක් ඊළඟට හටගන්න සිතට ලැබෙනවා. ඒ නිසා ඒ උපනිශ්‍රය ලැබ ඒ සිත් පරපුර පවතිනවා. ඉතින් ඒ නිසා මේ භවාංග සිත කියනකොට අප තේරුම් ගන්න ඕනේ මේ එකම සිතක් නෙවෙයි මේ හටගෙන නිරුද්ධත්වයටපත් වෙමින් යන ප්‍රවාහයක්, චිත්ත සන්තතියක් තියෙන්නේ. ඉතින් අන්න ඒ ඔස්සේ තමන් තේරුම් ගන්නට ඕන මේ භවයෙන් කිසිම දෙයක් ඊළඟ භවයට යනවා විනා මේ චිත්තක්ෂණේ පහළ වෙන සිතවත් ඊළඟ චිත්තක්ෂණයට ගමන් කරන්නේ නැහැ. ඒක එතනම නිරුද්ධ වෙනවා. ඉතින් අන්න ඒක අපි තේරුම් ගන්නට ඕන. අන්න ඒක තේරුම් ගත්ත කෙනාටම තමයි අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ මේ භවයෙන් කිසිවක් නොගිහින් කොහොමද අලුත් භවයක් හටගන්නේ. හැබැයි ඒ අලුතෙන් පහළ වෙන භවය මේ භවයට හාත්පසෙන් විරුද්ධ භවයක් වෙන්න පුළුවන්. කියන්නේ මේක සුගතියක් තිරිසන් භවයේ ප්‍රතිසන්දේ ලැබුවොත් දුගතියක්. නමුත් මේ චිත්ත සන්තතිය එකම සන්තතියක්. ඒ කියන්නේ දැන් මෙතෙන් මේ චුත වෙන සත්වයාට නැත්නම් මේ සිතට එල්බෙච්ච අරමුණ නැත්නම් කර්මයට අනුරූපීව මේ සිතේ උපනිශ්‍රයකින් තමයි ඊළඟට සිත පහළ වෙන්නේ. හැබැයි පහළ වුණේ මෙතන තිබ්බ සිත නෙවෙයි. අලුත් සිතක් පහළ වුණේ. හැබැයි ඒ සිත මීට වඩා හාත්පසින්ම වෙනස් සිතක්. හැබැයි මේ සිතේ උපනිශ්‍රයක් හේතු කොටගෙන තමයි එතන සිත පහළ වුණේ. අන්න ඒ නිසා තමයි කියන්නේ මේ භවයෙන් ගියපු කෙනෙක් ගියපු දෙයක් නෙවෙයි ඊළඟ භවයේ පහළ වුණේ අලුත්ම දෙයක්. ඒ කියන්නේ පුනබ්භව කියලා කියන්නේ නැවත වීමක්. යෑමක් නෙවෙයි වීමක් තියෙන එතන. දැන් අපේ හිතන්නේ යෑමක් කියලානේ. දැන් ඒ නිසා තමයි කියන්නේ දැන් මේ මෙතනින් මිය ගිය කෙනා දිව්‍ය ලෝකෙ ඉපදුනොත් එහෙම ඒ ඉපදුනේ මේ මිය ගියපු කෙනාමද එහෙම නැත්නම් වෙන කෙනෙක්ද කියන එක. උතර ඒකට දීලා තියෙන උත්තරය තමයි මේ නැචසෝ නැච අඤ්ඤෝ වෙන ඔහුත් නෙවෙයි වෙන කෙනෙකුත් නෙවෙයි කියනවා. දැන් මෙතන මේ ප්‍රශ්නේ ඇති වෙන්න හේතුව තමයි අපි මේක සත්පුද්ගල භාවයෙන් ග්‍රහණය කර ගැනීම. දැන් සත්පුද්ගල භාවයෙන් ගත්තොත් තමයි ප්‍රශ්නයක් ඇති වෙන්නේ ඉන්න කෙනාමද උපදින්නේ වෙන කෙනෙක්ද උපදින්නේ කියලා. හැබැයි මේ සත්පුද්ගල ප්‍රඥප්තිය බැහැර කරලා මේක මේ චිත්තසන්තතියක් පටිසමුප්පාද ධර්මයක් කියලා තේරුම් ගත්තොත් ඔය කිසි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ මුලා බවත් අපි දුරු කරන්නට ඕන. ඉතින් ඒ අනුව අපි පැහැදිලි කරමින් පැමිණියේ මේ චුතිය සහ ප්‍රතිසන්දි අතර තියෙන මේ අවස්ථාව කියන එක මේ සත්වයාගේ තීරණාත්මක අවස්ථාවක් කියන එක. ඒ තුල අපිට හිතන්න බොහෝ දේවල් තියෙනවා. අපේ ජීවිතේ හාත්පසින්ම වෙනස් අවධියකට ලක් වෙනවා ඒ තුල. ඉතින් මං හිතන දැන් මේක අපේ මේ චිත්ත ප්‍රවාහය මේ පටිසමුප්පාද ධර්මතාවය තමන් නුවණින් තේරුම් ගන්න උත්සාහ ගත්තොත් මේ මරණය තුල ඉඳලම තමන්ට මේ ධර්මතාවය තේරුම් ගන්න පුළුවන්. දැන් මේක සිහිපත් කිරීම තමයි මරණානුස්සතිය කියලා කියන්නේ. ඒතර තථාගතයන් වහන්සේ දේශනා කරන මේ සංයුතනිකායේ තියෙන පඨම මරණ සති සූත්‍රය සහ ဒ ුතිය මරණ සති සූත්‍රය කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා යමෙක් නිතර නිතර මේ මරණ සතිය වඩනවා නම් ඒ තුල සිහිය පිහිටුවා ගන්නවා නම් අන්න ඒකාන්තයෙන් මේක නිවන පිණිසම උපනිශ්‍රේ වෙනවා කියලා. ඒතර බලන්න මේ ප්‍රවාහය මේ සන්තතිය මේ සිත හට ගැනීම සහ නිරුද්ධ වීම කියන එක Taman තේරුම් ගන්නකොට Tamanට වැටහෙන්නේ පටිච්චසමුප්පාදේ වැටහෙන්නේ. මේ හේතුඵල ධර්මයේ වැටහෙන්නේ. එතන අර සත්ව පුද්ගල භාවයේ ඉබේම බිඳිල යනවා. මේ නාම රූප ධර්මයන්ගේ සම්බන්ධතාවය තමයි පේන්නේ. ඉතින් මෙන්න මේ තැන Taman තේරුම් ගත්තොත් Tamanට මේ භවය පිළිබඳව මේ සත්වයා පිළිබඳව අපි මේ මිනිස්සයා කියලා මේ මේ භවය තුල අපි ග්‍රහණය කරගෙන ඉන්න දේ තුල තියෙන මේ මුලා වෙච්ච ස්වභාවය මනවින් තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක අපි තවදුරටත් විග්‍රහ කරගෙන ගියොත් දැන් අපේ මේ ජීවිතේ මරණාසන්න මොහොතේ එළඹෙනකම්ම අපේ හැම එකක්ම රඳා පවතින්නේ. අපේ මේ සිතුවිලි හැම එකක්ම රඳා පවතින්නේ මේ මම මිනිස්සෙක් කියන ප්‍රඥාප්තිය උඩ තමයි රඳා පවතින්නේ. ඒතර ඒ ඔස්සේ තමයි අපි හිතන්න පටන් ගන්නෙ. කල්පනා කරන්නේ. එතකොට ඒක කොයිතරම් මුලා භවකට එළඹෙනවද? අපි ඒ තුල ඉඳගෙනම තමයි ඊළඟ භවය ගැන හිතන්නේත්. දැන් ඒ නිසානේ අපිට හිතෙන්නේ මං වගේ හොඳ කෙනෙක්, මේ වගේ මිනිස්සෙක් තිරසන් සතෙක් වෙන්නේ කොහොමද? പ്രේත ලෝකයට යන්නේ කොහොමද? ඒතර හිතන්නේ මේ අපි දැන් ඉන්න මනුස්ස භවය තුල ඉඳලා තමයි මේ සිතවිලි ගොඩනගන්නේ. ඉතින් ඒක මුලා බවක්. දැන් මෙතනත් එහෙම නැහැනේ කෙනෙක්. දැන් ඒක අපි නිකම්ම කියවට තේරෙන්නේ අපි කියනවා මේ මම කියලා කෙනෙක් නැහැ. නමුත් ඒක ධර්මතාවයක් වශයෙන් අවබෝධ වෙන්න නුවණින්ම ඥාන දර්ශනයකින්ම තේරෙන්න ඕන. ඉතින් දැන් ඒකට අපි හොඳ පසුබිමක් මේ අභිධර්මයේ තුලින් සකස් කරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එතකොට දැන් අපි සිහිපත් කරේ මේ പ്രേත ලෝකයන් පිළිබඳව. එතකොට പ്രേත ලෝකයන් තුල මේ ඉන්න කෙනා මෙතනින් චුත වෙලා പ്രേත ලෝකේ ප්‍රතිසන්දිය ලැබුවාම ඉතින් මේ ස්වභාවය හාත්පසෙම වෙනස් වෙනවා එතෙන්ට යනකොට. ඉතින් එතන ඉන්නේ പ്രേතෙක් නෙවෙයි. දැන් ඉතින් මේ හැමතැනම අපි කතා කරේ ස්කන්ධ පහක් තියෙන ලෝක ගැන. දැන් പ്രേත ලෝකවලත් රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන ස්කන්ධ පහම තියෙනවා. මනුස්ස ලෝකයේ තුලත් ස්කන්ධ පහම තියෙනවා. ඒතර දැන් බලන්න ඔයක ඊටත් වඩා ගැඹුරින් තේරුම් ගන්න පුළුවන්. අරූපවචර ධ්‍යාන උපදවාගෙන හිටපු කෙනෙක් මෙතනින් චොත වෙලා අරූපවචර ප්‍රතිසන්දියක් ලබනවා. ඒතර අරූපවචර ප්‍රතිසන්දියක් ලබනකොට එතන රූපස්කන්ධයක් නැහැ. එතන තියෙන්නේ වේදනා සංඥා සංඛාර විඥාන. ඒතර දැන් බලන්න ඒ භවය මොන වගේ භවයක් වෙන්න ඕනද එතකොට? දැන් අපේ මේ රූපය පාදක කරගෙන තමයි මේ හැම එකක්ම ගොඩනගලා තියෙන්නේ. හැබැයි අරූපවචර ලෝකයට එනකොට රූපයක් නැහැ. ඉතින් එතන පේන කෙනෙක් නැහැ. මොන ආකාරයකින්වත් රූපයක් නැති නිසා. තියෙන්නේ වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ සිතක් තියෙන්නේ. කියන්නේ සිතයි චෛතසික ධර්ම ටිකක්නේ. ඒතර බලන්නේ ඒ උත්පත්තිය ඒ භවය කවර ආකාරයක භවයක්ද එතකොට. එතකොට හැබැයි ඒ භවයේ ප්‍රතිසන්දිය ලැබූ කෙනත් ඒ චෛසික ධර්ම සහ සිත්තික හිතනවා මම කියලා. එතකොට රූප භවයේ තුල අපි මේ රූපය ඇසුරු කරගෙන අපි හිතනවා මේ මම ඉන්නේ කියලා. ඒතර ඒ ඔස්සේ අපි වේදනාත් සමහරවට මගේ කියලා ගන්නවා. සංඥා සංඛාර විඥාන ඒ දේවලුත් ගන්නවා. හැබැයි අරූපවචර ලෝකේ ප්‍රතිසන්දිය ලැබූ කෙනාට එතන තියෙන්නේ චිත්තචෛසික ධර්මයන්ගේ පැවැත්මක්. ඒතර ඒ කෙනා ඒ ටික ගන්නවා ඒ ඉන්නේ මම කියලා. ඒ මගේ කියලා. ඉතුරන්නේ එතන බලන්න ඒ ලැබුව ප්‍රතිසන්දිය කොයිතරම් වෙනස් ප්‍රතිසන්දියක්ද තියෙන්නේ. ඉතින් එහෙම හිටපු කෙනත් නැවතත් කාමවචර ප්‍රතිසන්දියක් ලබනකොට එයාට ආයෙත් මේ වගේම රූපස්කන්ධයක් ලැබෙනවා. ඉතින් මෙතන මේ හැම තැනම තියෙන්නේ මේ සිත් ප්‍රවාහයක්. මේ කර්මයන් ඔස්සේ සහ තණ්හාව සහ විද්‍යාව ඔස්සේ පවතින හට ගැනීමක් සහ Nirodhayak පමණක් විද්දිමාන වන තැනක්. ඉතින් මෙන්න මේ ස්වභාවය අපි තේරුම් ගන්න උත්සාහයක් දරන්නට ඕන. ඉතින් අන්න ඒ අනුව තමන් මේ චුතිය සහ ප්‍රතිසන්දිය අතර මේ තියෙන සම්බන්ධතාවය තේරුම් ගත්තොත් තමන්ට ජීවිතය ගැන ලොකු පරාසයක් තේරුම් ගන්න අවස්ථාවක් එළඹෙනවා. අපි මීට පෙරත් සිත් පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. ඒතර ඒ අනුව අපි ඉගෙනගෙන තියෙනවා මේ එක එක සිතක් හට ගන්නකොට පහළ වෙන චිත්ත වීතීන් පිළිබඳව. ඒතර දැන් මරණාසන්න මොහොතේදීත් ඇති වෙන්නේ චිත්ත පරම්පරාවක්. චිත්ත වීතියක්. ඒතර ඒ සිත් වලට අපි කියනවා මරණාසන්න චිත්ත වීති කියලා. එතකොට මේ මරණාසන්න චිත්ත වීතියට ඒ නම අපි දීලා තින්නේ මරණාසන්න මොහොතේදී ඒ භවය අවසන් කිරීම වශයෙන් පහළවන චිත්ත වීතිය නිසා. එතන අපි ඉගෙනගෙන තිබුණා මූලික වශයෙන්ම පංචද්වාරික සහ මනෝද්වාරික වශයෙන් චිත්ත වීතීන් පිළිබඳව. කියන්නේ අපි පංචද්වාරික වශයෙන් චිත්ත වීති 75ක් ඉගෙනගෙන තියෙනවා. ඊට පස්සේ මනෝද්වාරික වශයෙන්ුත් අපි චිත්ත වීති ඉගෙන ගත්තා. ඒ මනෝද්වාරික වශයෙන් චිත්ත වීති අපි ඉගෙන ගන්නකොට ඉගෙන ගත්තේ විභූතාරම්මන සහ අවිභූතාරම්මන වශයෙන්. පංචද්වාරික වශයෙන් අපි ඉගෙන ගත්තේ මේ අතිපරිත්තාරම්මන පරිත්තාරම්මන ඊළඟට අතිමහන්තාරම්මන මහන්තාරම්මන වශයෙන් එතකොට මරණාසන්න මොහොතේදී පහළ වෙන චිත්ත වීතියත් ආකාර හතරකට බෙදෙනවා. කියන්නේ මුලින්ම බෙදෙනවා පංචද්වාරික වශයෙන්ුත් මරණාසන්න චිත්ත වීති පහළ වෙනවා. මනෝද්වාරික වශයෙන්ුත් මරණාසන්න චිත්ත වීති පහළ වෙනවා. පංචද්වාරික වශයෙන් මරණාසන්න චිත්ත වීතියක් පහළ වෙනකොට දැන් අපි නිදර්ශනයක් හැටියට මේ චක්කුද්වාරික මරණාසන්න චිත්ත වීතියක් ගත්තාම ඒ කියන්නේ මෙතන චිත්ත වීතිය ආකාර හතරකට බෙදෙනවා කියලා කියන්නේ දැන් මරණාසන්න මොහොතේදී මේ වස්තුන්ගේ තියෙන දුර්වල ස්වභාවය හේතු කොටගෙන පහළ වෙන්නේ ජවන්සිත පහක් පමණයි. එතකොට එක සිතක් තියෙනවා මරණාසන්න සිතක් ජවනයේට අනුතුරුව මේ චුතිය ප්‍රතිසන්දිය ලබන සිතක්. කියන්නේ ජවන චුති පටිසන්දි. ඒක පළවෙනි සිත. තවත් සිතක් තියෙනවා මරණාසන්න වීතියක් ජවනයේට අනුතුරුව ජවන භවාංග චුතිවන චිත්ත වීතියක් තියෙනවා. ඊළඟට තවත් මරණාසන්න චිත්ත වීතියක් තියෙනවා ජවන තදාරම්මන චුතිය සිදුවන චිත්ත වීතියක්. ඊට පස්සේ තවත් චිත්ත වීතියක් තියෙනවා. ජවන තදාරම්මන භවාංග චුති සිදුවන චිත්ත වීතියක්. ඒ කියන්නේ දැන් මේ මරණාසන්න චිත්ත වීතිය සමහර චිත්ත වීතීන් තියෙනවා ජවන් සිත පහළ වෙලා ජවන් සිතට අනුතුරුවම භවාංග සිත් පහළ වීමකින් තොරව චුති සිත පහළ කියන්නේ චුති කෘත්‍ය සිදු කරමින් මේ ප්‍රතිසන්දිය ලබනවා. කියන්නේ ජවන චුති පටිසන්ධි. තවත් සිත් පෙලක් තියෙනවා. ජවනයේට අනුතුරුව භවාංග සිතුත් පහළ වෙනවා. භවාංග සිත පහළ වෙලා අනුතුරුව චුති කෘත්‍ය කරමින් ප්‍රතිසන්ධිය ලබන සිතක් තියෙනවා. ඊළඟ තවත් සිතක් තියෙනවා. ජවනයේට අනුතුරුව තදාරම්මන සිත් දෙකක් පහළ වෙලා ඉන් අනුතුරුව චුතිය සිදුවන සිතක්. තවත් සිතක් තියෙනවා. ජවනයේට අනුතුරුව තදාරම්මන පහළ වෙලා තදාරම්මන දෙකට අනුතුරුව භවාංග සිත් පහළ වෙලා චුතිය සිදු වෙලා ප්‍රතිසන්දිය ලබන සිත් පෙළ. ඒ අනුව තමයි හතරක් වෙන්නේ. කියන්නේ ජවන චුති පටිසන්දි. ඊළඟට ජවන භවාංග චුති පටිසන්දි. ඊළඟට ජවන තදාරම්මන චුති පටිසන්දි. ජවන තදාරම්මන භවාංග චුති පටිසන්දි. ඔය අනුතුම හතරක් වෙන්නේ. මනෝද්වාරා වජ්ජන වශයෙන් පහළ වෙන මනෝද්වාරික මරණාසන්න චිත්ත වීතියත් බෙදෙන්නේ ඔය ආකාර හතරින්මයි. ඒක අපේ චක්කුද්්වාරික මරණාසන්න චිත්ත වීතියක් උපනිශ්‍රය කරගෙන පැහැදිලි කළොත් දැන් මේ අයට මතකයි අපේ සිත හඳුන්වනකොට ඒ චිත්ත වීතිය නම් කරපු ආකාරය. එතකොට දැන් මෙතන 아무තු වෙනසක් වෙන්නේ නැහැ වෙනසක් හැටියට තියෙන්නේ ජවන්සිත 7ක් පහළ වුණු තැන ජවන්සිත 5ක් පහළ වීමක් පමණයි. දැන් චක්කුද්්වාරික මරණාසන්න චිත්ත වීතියක් කියලා කියන්නේ දැන් යම් කිසි කෙනෙක් මරණාසන්න මොහොත එළඹ තිබෙන අවස්ථාවක් තුල එයාට මේ චක්කු ප්‍රසාදයට මේ කර්ම නිමිත්තක් හැටියට අරමුණු වුණොත් මරණාසන්න කර්ම නිමිත්ත. අන්නේ නිමිත්ත ඇසුරු කරගෙන සිත් පරපුරක් පහළ වෙනවා. ඒ කියන්නේ අපි හිතමු ඒ කෙනා මේ දන් දුන්න ස්වභාවයක් නැත්නම් දානයක් පූජා කරන අවස්ථාවක් තුල එයාට මරණාසන්න චිත්ත වීතිය හැටියට කර්ම නිමිත්ත හැටියට එළඹෙනවා මේ දාන වස්තු වගේ කොපිටම ස්වාමීන් වහන්සේ නමක් කියලා. ඒතර මේ රූපයක්. ඒතර මේක අරමුණු වෙන්නේ මේ චක්කු ප්‍රසාදයට. එහෙනම් එතන ඇති වෙන්නේ චක්කුද්්වාරික චිත්ත වීතියක්. එතකොට මෙතන අතීත භවාංගයේ පටන් මේ අතීත භවාංගය කියලා කියන්නේ මේ පැවතගෙන සිත් පරපුර ඉක්ම ගියපු සිත් අතීත භවාංග. ඊට පස්සේ මේ රූපාරම්මණය චක්කු ප්‍රසාදයේ ගැටීම තුල ඇති වෙනවා අපි කව චක්කු ප්‍රසාදයේ ගැටෙනකොට මේක භවාංග සංතතියෙත් ගැටෙනවා කියලා. ඒ නිසානේ භවාංගයේ චලනය වෙන්නේ. ඒක අපේ උපමාවක් හැටියට පෙන්නුවේ දැන් දැන් අර අපි මුලින්ම ප්‍රශ්න කළේ මේ මුලින්ම ඇයි චක්කුප්පසාදේ රූපයක් ගැටෙනකොට චක්කු විඥානය පහළ වෙන්නේ නැතුව භවංග චලනය වෙන්නේ කියලා. ඒතර ඒක අපි උපමාවක් හැටියට පෙන්වුවේ දැන් පක්ෂියෙක් මේ පියාවගෙන ඇවිල්ලා අත්තක් උඩ වහනකොට ඒ අත්තේ වැසීමත් සමගින් මෙයාගේ ඡායාව පොළොව මත පතිත වෙනුනේ එකක් ක්ෂණකව වැඩි වෙලාවක් යන්නේ අන්න ඒ වගේ තමයි මේ චක්කු ප්‍රසාදයේ රූපාරම්මණය ගැටෙනකොටම ඒක භවාංග සන්තතියෙත් ගැටෙනවා. ඒ නිසා තමයි ඉස්සෙල්ලා භවාංග චලනය වෙන්නේ. ඊට පස්සේ භවංග උපච්ඡේද කියන්නේ භවාංගේ සිඳෙනවා. ඒතර මේ භවාංග සිතේ අරමුණ තමයි මේ භවයේ ප්‍රතිසන්දිය ලැබූ අරමුණම. ඉතින් මේ භවාංග චිත්තය සිඳුනට පස්සේ පහළ වෙනවා ආවර්ජන සිතක්. මේක මේ චක්කු ප්‍රසාදයේ ගැටුණු නිසා මෙතන පහළ වෙන්නේ පංචද්වාරා වජ්ජනය. ඊට පස්සේ තමයි පහළ වෙන්නේ අර රූපය නැත්නම් ස්වාමින් වහන්සේ නැමිත රූපය අරමුණු කරගත්ත චක්කු විඥානසිත පහළ වෙනවා. ඊට පස්සේ ඒක පිළිගන්න සිතක් පහළ වෙනවා. කියන්නේ සම්පටිච්ඡනය ඊළඟට සම්තීරණ සිත පහළ වෙන එක විමසමින් ඊට පස්සේ වොත්තපන ක්‍රියාසිත පහළ වෙන එක විනිශ්චය කරමින් ඉන්නනතුරුව අන්න ඒ කුසල කර්ම නැත්නම් මේ දානය නැමැති කුසලය අරමුණු කරගෙන ජවන්සිත පහක් පහළ වෙනවා. මේ මරණාසන්න චිත්ත වීතිය. දැන් ඔන්න මෙයාට මරණය සිදුවීම උදෙසා දැන් මරණාසන්න ජවන් වලට අරමුණු වුණේ කුසලයක්. ඒවා තමයි ජවන්සෙත් වලින් අරමුණු කළේ. ඉතින් මේ වස්තු දුර්වලතාවය නිසා ජවන්සෙත් පහක් පහළ වෙනවා. අන්න ජවන්සෙත් පහක් පහළ වෙලා ඊට පස්සේ දැන් ජවන චුතිය සිදු වෙලා ඊට පස්සේ මේ භවාංග ඇති වෙලා හෝ තදාරම්ම නැති වෙලා හෝ ප්‍රතිසන්දිය ලබන විට අනුරූපී වන්න ඒකට කියනවා චක්කුද්්වාරික මරණාසන්න චිත්ත වීතිය කියලා. ඒ ඔස්සේ ඒ වගේම තමයි සෝතද්්වාරික වශයෙන් උත් ගහනද්්වාරික වශයෙන් ජීවහාද්වාරික වශයෙන් කායද්වාරික වශයෙන් සිත් පහළ වෙන්නේ. එතකොට දැන් සෝතද්වාරික මරණාසන්න සිතක් චිත්ත වීතියක් පහළ වෙනකොට දැන් අපි හිතමු ධර්ම ශ්‍රවණය කරමින් ඉන්න අවස්ථාවක් තුල මිය පරලොව යන කෙනෙක් නම් ඒතර එයාට මරණාසන්න චිත්ත වීතිය ඇති වෙන්නේ පංචද්වාරික වශයෙන් නමුත් ඒක ශබ්දය අරමුණු කරගෙන නම් එයාට පහළ වෙන්නේ සෝතද්වාරික මරණාසන්න චිත්ත වීතියක්. එතකොට අපේ අර මුලින් සාකච්ඡා කරපු සිතේ වෙනස් කරන්න තියෙන්නේ චක්ක විඥාන කියපු තැනට සෝත විඥානෙ විතරයි. අපිට යම් කෙනෙක් මේ ගන්ධයක් ආග්‍රහණය කරමින් ඒත් අපි හිතමු මේ විහාරස්ථානට ඇවිල්ලා බුදුහාඳුරන්න පූජා කරව පහනක් හෝ මේ සුවඳ දෙයක් හෝ අරමුණු කරගෙන සිතක් පහළ වෙන්න පුළුවන් මරණාසන්න වශයෙන්. එතකොට පහළ වෙන්නේ ගහනද්්වාරික වශයෙන් මරණාසන්න චිත්ත වීතිය. ඒ වගේම රසයක් අරමුණු කරගෙනත් මරණාසන්න චිත්ත වීති පහළ වෙන්න පුළුවන්. හිතන්න අපි හිතමු මේ යම් කෙනෙක් මරණාසන්නයටපත් වෙනකොට ඒ මොහොතේ තුල දැන් අපි දැකලා තියෙනවා ගොඩක් අය බෙහෙත් පොවනවානේ. දැන් බෙහෙත් බිබී ගමන් බෙහෙත් පොවන ගමන් මරණාසන්නයටපත් වෙනවා. එතකොට සමහර මේ මෙයා මේ බෙහෙත් පොවන ගමන් මෙයාට මරණාසන්න චිත්ත වීතිය පහළ වෙන්න පුළුවන් මේ රසය අරමුණු කරගෙන. මේ ජීවආද්වාරයට වැටෙන රසය අරමුණු කරගෙන මරණාසන්න වීතියක් පහළ වෙන්න පුළුවන්. ඒ අනුව ඊළඟ භවය තීරණය වෙනවා. ඒ වගේම ස්පර්ශයන් ලැබමින් මේ පරලෝ යන අවස්ථා තියෙනවා. ඉතින් ඒව ඔක්කොම පංචද්වාරික වශයෙන් අරමුණු වැටහෙන ආකාරය. ඉතින් ඒ ඔස්සේ තමයි මේ මේ විඥාන වශයෙන් අපි වෙනස් කළාට ඒ වෙනස් කරේ අරමුණු වන ద్వාරයට අනුරූපීව. ඒ ඔස්සේ තමයි මේ මරණාසන්න චිත්ත වීති මේ පංචද්වාරික වශයෙන් පහක් නම් කළේ. මනෝද්වාරික වශයෙන්ුත් ওই ආකාරයටමයි පහළ වෙන්නේ. මෙතන අපි වෙනස් කරන්න තියෙන අර භවාංග චලන, භවං උපච්ඡේද, මනෝද්වාරාවජ්ජන, ජවන් සිත් පහයි, චුති නැත්තම් ජවන, චුති පටිසන්ධි. නැත්තම් ජවන මේ භවාංග චුති පටිසන්ධි. නැත්තම් ජවන තදාරම්මන චුති පටිසන්ධි. ජවන තදාරම්මන භවාංග චුති පටිසන්ධි. ඒත් මනෝද්වාරා වජ්ජනියොත් ඔය කාරණා හතරෙන්මයි සිදු වෙන්නේ. ඉතින් ඔය අනුව තමයි මරණාසන්න චිත්ත වීති 24ක් කියලා කියන්නේ. ඒ 24 වෙනි ආකාරය මතකයිනේ. ඒ කියන්නේ අතන පංචද්වාරික වශයෙන් 5යි මනෝද්වාරික වශයෙන් 1යි 6යි. ඒ 6ම අර ආකාර හතරෙන් බෙදෙනවා. ඒතර එතන 6යි, අතන 4යි, ඒ හතරෙන් වැඩි වුණාම 24යි. එයනො තමයි මේ මරණාසන්න චිත්ත වීති 24ක් කියලා කියන්නේ. ඉතින් මේ අනුව තමයි මේ භවයෙන් චුත වෙන ඕනෑම කෙනෙක්ගේ මරණාසන්න චිත්ත වීතියෙන් පහළ වෙන්නේ. නමුත් මේ තදාරම්මණයන්ගේ පහළවීම තියෙන්නේ කාමාවචර ප්‍රතිසන්දිකයන්ගේ විතරයි රූපාවචර අරූපාවචර ලෝකයන් තුල ප්‍රතිසන්දිය ලබන අයට මේ තදාරම්මණයන්ගේ පහළවීමකින් තොරව පහළවන මරණාසන්න චිත්ත වීතීන් පමණයි පහළ වෙන්නේ. ඉතින් මේ වීතිය තමයි අපේ ඔය සමහරලාට චුතිචිත කියලා එක සිතකින්ම හඳුන්වන්නේ. එහෙම කිව්වොත් වැරදි. මේක මේ මරණාසන්න චිත්ත වීතිය. ඉතින් මේ චුති කෘත්‍ය සිදු කරන්නේ මේ භවය අවසන් කිරීම වශයෙන්. ඒතර හැබැයි චුති කෘත්‍ය සිදු කරන ඒ සිතේ අරමුණ බවට පත්වෙන්නේ මේ ජවන් සිතෙන් ගත්ත ආරම්මණය නෙවෙයි. දැන් අපි කිව්වා එක භවයක මේ චුති භවාංග පටිසන්ධි කියන කෘත්‍ය තුනම සිදු කරන්නේ එකම කර්මයකින්. ඒ කියන්නේ අපේ මරණ මේ මේ භවයේ ප්‍රතිසන්ධිය ලැබුවේ යම් සිතකින්ද අන්න ඒ සිතම තමයි ප්‍රතිසන්දි කෘත්‍ය සිදු කරන්නේ මේ භවයේ. ඒකමයි භවාංග කෘත්‍ය සිදු කරන්නේත් චුති කෘත්‍ය සිදු කරන්නේත් ඒ සිතම. ඒ මේ භවයෙන් චුත වෙන්නේ ඒ කර්මයෙන් චුත වෙන්නේ. ඒතරේ ජවන් සිත් වලින් ගත්ත අරමුණට අනුරූපීව තමයි ඊළඟ භවයේ ප්‍රතිසන්දිය ලබන්නේ. ඒතර ඒක එතන වෙනම දෙයක්. තින ඒ නිසා මේ ප්‍රතිසන්දි භවාංග චුති කෘත්‍ය සිදු කරන සිත් අපි හැඳින්වුවේ වීති මුක්ත සිත් කියලා. ඒවා කිසිම වීතියකට අයිති වෙන්නේ නැති නිසා. ඒ නමින් අපි හඳුන්වලා දුන්නේ. ඉතින් ඒ අනුව තමයි මේ භවයෙන් චුත වෙන ඕනෑම කෙනෙක්ට ඒ කෙනා චුත වෙන්නේම මේ ආකාරයේ මරණාසන්න චිත්ත වීතියක් හටගෙනමයි. ඒ අනුව තමයි චුති ප්‍රතිසන්දි ලබන්නේ. ඉතින් මේක මේ බොහොම අපි සරලව විග්‍රහ කළාට මේක සරල කාරණාවක් නෙවෙයි. ඉතින් මේක තේරුම් ගන්න අමාරුම කාරණාවක්. මේ සත්වයාගේ චුතිය සහ පටිසන්ධිය කියන එක. ඒ නිසා තමයි මේ චුතිය පටිසන්ධිය පිළිබඳව මේ නොඑක් ආකාරයේ ලෝකයේ තුල ප්‍රශ්න හටගෙන තියෙන්නේ. නොඑක් දර්ශනවාදයන් බිහි වුණේ. මේ ස්වභාවයේ තේරුම් ගන්න බැරි නිසා. ඉතින් මෙහෙම යන ගමන තුල අපි තේරුම් ගත යුතු දෙයක් තමයි මේ හැම දෙයක් සඳහාම පූර්වාංගම වෙලා තියෙන්නේ මේ සිත් පරපුර කියන එක. ඊතරේ මුළු මේ ලෝකයක්ම මේ विद्यमान වෙලා තියෙන්නේ මේ සිතක් නිසා. දැන් මේ කාරණාව ඒ කියන්නේ මේ මුළු ලෝකයම विद्यमान වෙලා තියෙන්නේ සිතක් නිසා කියලා කිව්වේ මේ ලෝකය පවතින්නේ සිත නිසා කියන එක නෙවෙයි. දැන් තථාගතයන් වහන්සේ පෙන්නවා දැන් මේ බාහිර ලෝකයේ කොතෙක් අරමුණු තිබුණත් සිත් පහළ වීමක් නැත්තම් අපිට ඒක දැනගන්න ලැබෙන්නේ නැහැ. කියන්නේ දැන් අපි හිතමු අන්ධයෙක් ඉන්නවා කියලා. ඊටර මේ ලෝකයේ තුල කොයිතරම් විසිතුරු රූපාරම්මණයන් තිබුණත් මේ අන්ධ කෙනාට දැනගන්න ලැබෙනවද? නැහැ නේද? ඊටර කවරක් නිසාද මේ චක්කු ප්‍රසාදයට රූපාරම්මන ගැටෙන්නේ නැහැ. කියන්නේ චක්කු ප්‍රසාදයක් නැහැ. ඒ නිසා එයාට සිත් පහළ වීමක් නැහැ. ඒ නිසා එයාට මේ රූප ගැන දැනගන්න ලැබෙන්නේ නැහැ මේ ලෝකයේ තුල තියෙන. මේ බාහිරින් පවත්න කියන වර්ණ රූපයේ පිළිබඳව. ඒ වගේම හිතන්න මේ කන් ඇහෙන්නේ නැති කෙනෙක් ඉන්නවා කියලා. එතකොට යාට මේ ශබ්ද ගැන දැනගන්න ලැබෙන්නේ මේ ශබ්ද කොතෙක් තිබුණත් වටපිටාවේ මිහිරි ශබ්ද තිබුණත් එයාට දැනගන්න ලැබෙන්නේ ඒ කවරක් නිසාද සෝත විඥානය පහළ වෙන වස්තුවක් නැසි නිසා. ප්‍රසාද වස්තුව නැහැ. සෝත ප්‍රසාදේ. ඉතින් ඔන්න ওই විදිහටම අපි තේරුම් ගන්න ඕන මේ සිතක් නිසා තමයි මේ මුළු ලෝකයක්ම විද්‍යමාන වෙලා තියෙන්නේ. එතකොට එතන මේ ලෝකය කියලා පෙන්눔 කළේ මේ අප විසින් ගොඩනගාගෙන තියෙන මේ ඉන්ද්‍රිය ලෝකය. මේ භෞතික ලෝකය නෙවෙයි. දැන් භෞතික ලෝකය සිතත් එක්ක පවතින දෙයක් නෙවෙයි. දැන් මේක පිළිබඳව නියමාකාරයෙන් තේරුම් ගන්න බැරි වෙච්ච නිසා තමයි අර විඥානවාදයක් කියන එකක් බිහි වුනේ. ඒ කියන්නේ මේ සියල්ල විඥාන මාත්‍රයක් පමණයි. වෙන කිසිවක් නැහැ. එතකොට ඒ නිසා තවත් ඉදිරියට ගිහිල්ලා තවත් කෙනෙක් බිහි කළා ශූන්‍යතා දර්ශනයක් හැටියට මේ මුකුත් නැහැ ඔක්කොම හිස් ශූන්‍යයි. ඒතර තථාගතයන් වහන්සේ සියල්ල ශූන්‍යයි කියලා දේශනා කරලා තියෙනවා. දැන් මජ්ක්‍ධිම නිකායේ තියෙන චූල ශුන්්‍යත සූත්‍රය වගේ සූත්‍ර දේශනාවල මේ ශූන්‍යතාවය පිළිබඳව දේශනා කළා. එතකොට දැන් යම් කෙනෙක්ට මේ සියලු ලෝකයන් ඉක්මවා යන්න අවශ්‍යයි නම් ඒ ඉක්මවා යන කෙනා ලෝකයේ තේරුම් ගත යුත්තේත් ශූන්‍ය දෙයක් හැටියට කියලාම කිව්වා. දැන් ඒක මෝගරාජ සූත්‍රයේදී මේ මෝගරාජ මානවකයා තථාගතයන් වහන්සේගෙන් ප්‍රශ්න කරන්නේ මේ කතං ලෝකං අවෙක්කන්තං මච්චුරාජාන පස්සති. මේ ලෝකයේ දිහා මොන විදිහට බලන කෙනාද මේ ලෝකෙ ඉක්මවා යන්නේ මේ මායාවේ ග්‍රහණයෙන් මිදෙන්නේ ඒතර තථාගතයන් වහන්සේ දුන්න පිළිතුර තමයි ශුඤ්ඤතෝ ලෝකං අවෙක්කස්සු මෝගරාජා සදාසතෝ අත්තානු දිට්ඨින් ඌහච්ච ඒවං මච්චු තරෝසියා ඒවං ලෝකං අවෙක්කන්තං මච්චු රාජාන පස්සති අන්න කිව්වා මේ මෝගරාජය ශුඤ්ඤතෝ ලෝකං අවෙක්කන්තං හැම වෙලාවකම මේ ලෝකේ ශූන්‍ය දෙයක් හැටියට බලන්න. ඒතකොට ඒක බලන්න කීවේ සිහි නුවණින් යුක්තව එහෙම බලනකොටත් බලන්න කීවේ අත්තානුදිට්ඨින් උහච්ච මේ ආත්ම දෘෂ්ටිය අයින් කරලා මේ ආත්මයක් කියලා මම කියලා එහෙම දෙයක් නැහැ කියන මේ ආත්ම දෘෂ්ටිය දුරු කරලා තමයි ශූන්‍ය දෙයක් හැටියට බලන්න කියලා කිව්වේ. එතකොට මෙතන ශූන්‍යයි කියලා කිව්වේ අපේ සත්පුද්ගල වශයෙන් ග්‍රහණය කරගෙන ඉන්න දේ තුල කිසිම සාරවත් බවක් නැති නිසා. කියන්නේ දැන් ලෝකේ සාරවත්ද නැද්ද කියන එක තීරණය වෙන්නේ පුද්ගලයාට අනුව. දැන් හේතුව තමයි මේ ලෝකය තුළ අපිට සාරාසාර වශයෙන් කිසි දෙයක් බෙදන්න පුළුවන් කමක් නැහැ. දැන් මේ භෞතික ලෝකය කියන මේ ගස්කොලන් කියන දේ මේ පෘථුවිය කියන එක හරි මේ සාගරය මේ ගල් වැලි මේ ඔක්කොම මේවා ලෝකයේ තුල පවත්නා දේවල්. ඒවා අපිත් එක්ක සම්බන්ධයක් තියෙන දේවල් නෙවෙයි. එය තථාගතයන් වහන්සේලාත් එක්ක සම්බන්ධතාවයක් තියෙන දේවලුත් නෙවෙයි. ඒ දේවල් ලෝකයේ පවත්නා දේවල්, ලෝක පැවැත්ම. ඒතර මෙතන මේ සත්වයාට කවරක් නිසාද මේ ලෝකය හානියක් වෙලා තියෙන්නේ? දැන් ඒකනේ ගැටලුව වෙලා තියෙන්නේ. ඒතර සත්වයාට මේක ගැටලුවක් වෙලා තියෙන්නේ. දැන් කොයිතරම් මේ බාහිරින් රූප තිබුණ දැන් ලස්සන රූප පහළ ඒක ලෝකයේ තුල තියෙන දෙයක්. එතකොට අපි ඒ රූපය දැනගන්නේ අන්න එතකොට තමයි මේ පුද්ගලයාත් එක්ක සම්බන්ධතාවයක් ඇති කරගන්නේ. දැන් අපේ මේ භවයෙන් භවයට පවත්වාගෙන ආපු මේ අති ශීඝ්‍ර ගමනක් මේ තියෙන අති ශීඝ්‍ර වගේම අති දුර ගමනක්. කියන්නේ මේක මේ පටන් ගත්ත කාලයක් නෑනේ මේ සිත් පරපුර. ඒ නිසා මේ එන ගමන තුල දැන් පැවත්වාගෙන එන සිත් පරපුරක් තිබුණොත් ඊට ආශ්‍රිත පහළ වෙන්න උපනිශ්‍රේ වෙන වස්තු රූපයක් තිබුණොත් එතකොට මේ බාහිරින් තියෙන රූප චක්කු ප්‍රසාදේ ගැටුනොත් ඒ මොහොතේ චක්කු විඥානයක් පහළ වෙන එක කාටවත් නවත්තන්න පුළුවන් දෙයක් නෙවෙයි. චක්කු විඥානයක් පහළ වෙනවාමයි. ඒතරන්න ඔතනදී දැන් චක් මේ මේ තාම සිදු වෙන්නේ ස්වභාවික ක්‍රියාකාරීත්වය. තාම මුකුත් ඝට්ටනයක් ඇති වෙලා නැහැ. මේක තමයි පැවැත්ම. දැන් ආරම්මන ගැටීම හේතු කොටගෙන ඔන්න භවාංග චලනය වුණා භවංග උපච්ඡේද ඊට පස්සේ පංචද්වාරා වජ්ජන චක්කු විඥාන සම්පටිච්ඡන සම්තිරණ තාම ඔන්න වොත්තපනසිතෙන් තමයි ගැටලු පණ නගින්නේ දැන් වොත්තපනය තමයි විනිශ්චය කරන සිත ඒක ක්‍රියාසිතක් අන්න මේ සිතෙන් තමයි අපි අර පිළිගත් ආරම්මණය විනිශ්චය කරන්නේ ඒ අනුව තමයි මේක අපි හොඳ නරක වශයෙන් බෙදලා ජවන් සිත් වලින් ඒක කුසල් බවට හෝ අකුසල් බවට හරව ගන්න ලෝකයට අහු වුණා. එහෙනම් තථාගතයන් වහන්සේ පෙන්වුවේ ලෝකෙන් ඉවත් වෙන කෙනාට දිත්තේ දිත්ත මත්තං භවිස්සති. දැන් මෙතන හරිය ගැඹුරු තැනක්. සුතේ සුත මත්තං භවිස්සති. මුතේ මුත මත්තං භවිස්සති. විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං භවිස්සති. දැන් මේක අහනකොටනේ රහත් ඵලයටපත් උනේ. එයා තමයි මේ කිප්පහබිඥා රහතන් වහන්සේලා අතර ප්‍රධාන. ඒ කියන්නේ වහා ධර්මයේ අවබෝධ කරගන්න අය අතරින් මේ හතර කියනකොට මේ කියනවා සිව්පිලිසිඹියාපත් මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. මේ දාරුචීරිය මහාන වේලාවත් හිටියේනේ. ඒතර මේ ගැඹුරු දර්ශනයක් මෙතන පෙන්වන්නේ. ඉතින් මෙතනින් තමයි අපි ලෝකයට අහුවෙන්නේ. කියන්නේ වොත්තපණෙන් තමයි ලෝකයට අහුවෙන්නේ. දැන් මදුපිණ්ඩික සූත්‍රයේදීත් කියන්නේ ඕකමයි. දැන් චක්කොංච පටිච්ච රූපේ චුප්පජ්ජිත චක්කු විඥානං. දැන් චක්කු විඥාන කියන තැනට මේ සූත්‍ර පිටකයේ තියෙන මේක. දැන් අර්ථන අර මේ රූපයයි ආරම්මණය උපනිශ්‍රය කරගෙන චක්කු විඥානය පහළ වෙනවනේ. ඒතර මේ ස්පර්ශ වුණොත් තමයි චක්කු විඥානය පහළ වෙන්නේ. හැබැයි මේ සූත්‍ර පිටකයේ මේ සූත්‍ර දේශනාව තුළ තියෙන්නේ කොහමද? චක්කොංච පටිච්ච රූපේ චුප්පජ්ජිත චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ ඒ තුන එකතුව ස්පර්ශය. දැන් ගොඩක් අය ඔක විග්‍රහ කරන්නේ රූප තියෙනවා, ඇස තියෙනවා, විඥානය හටගෙන ඊට පස්සේ තුන එකතු ස්පර්ශය කියලා. එහෙම නෙවෙයි. මේ මේ එකට සිදුවන ක්‍රියාකාරීත්වයක් පැහැදිලි කිරීම සඳහා මේ වෙන වෙනම දේශනා කරලා තියෙන්නේ. දැන් අපි පැහැදිලිව දන්නවා මේ රූපය චක්කු ප්‍රසාදයේ ස්පර්ශ වුණේ නැත්තම් ඒ ගැන දැනීමක් ඇති වෙන්නේ නැහැ. අපි චෛස් එක ඉගෙන ගන්නකොට කිව්වා මේ පස්ස කියලා චෛස් එක ධර්මයක් තියෙනවා. මේ ස්පර්ශයෙන් තොරව සිතක් පහළ වෙන්නේ ඒක සබ්බචිත්ත සාධාරණ චෛසිකයක්. එතකොට තින්නම් සංගති පස්සෝ පස්සපච්චයා වේදනා. ඒ ඉන් අනතුරුව විඳීම් පහළ වෙනවා. ඒ කියන්නේ අපි දැන් වේදනාව කියන එකත් සබ්බචිත්ත සාධාරණ චෛසිකයක්. මොකද හැම එකම ආරම්මන රසයක් තියෙනවා. ඒක තමයි වේදනාව කියවේ. ඊට පස්සේ අන්න යං වේදේති තං සංජානාති. දැන් අන්න ඒ වොත්තපණය තමයි මෙතන සංජානාතය කියලා කියන්නේ. මේ වොත්තපණයෙන් තමයි මේ දැනගන්නේ සංජානනය කරගන්නේ. දැන් මේ විනිශ්චය කරනවා යං සංජානාති තං විතක්කේති. ඒ සංජානනය කරගත්ත දේ මේ වොත්තපණය ගැන මෙතන කියන්නේ මේ විනිශ්චය කරගන්න දේ තමයි අපි ප්‍රපංච හැටියට මේ විතක්ක ගොඩනගන්නේ. අන්න එතන ඉදර තමයි ලෝකයට අහු වෙන්නේ. යං විතක්කේති තම් පපංචේති ප්‍රපංච හොඳ නරක ලස්සන කැත බැන්න ගැහුවා කියලා ඔන්න ප්‍රපංචෝ අන්න ඒ ඔස්සේ තතෝ නිදානම් පරිසෝ අන්න මේ ඔස්සේ මේ පුරුෂයා ලෝකයට අහු වෙලා නොඑක ආකාරයේ ප්‍රපංච ගොඩනගාගෙන ඇලීම් ගැටීම් ඇති කර ගන්නවා. ඉතින් එහෙනම් අපි තේරුම් ගන්න ඕන මේ සිත නිසා තමයි මේ ලෝකයක් विद्यमान වෙලා තියෙන්නේ. ඒතර ඒකෙන් කියන්නේ සිත නිසා භෞතික ලෝකය හටගත්තා කියලා. එහෙමත් නෙවෙයි කියන්නේ. ඒ නිසා තමයි කිය අර මේ සයන් කතන් දුක්ඛම් පරං කතන් දුක්ඛම් මේ මුකුත් කතාවක් එතන නැහැ. මේ මේක උපද්දවපු කෙනෙක් නැහැ. මේ තමන් විසින් උපදවගෙනත් නෙවෙයි. ඉබේමත් නෙවෙයි. අන් එහෙනම් මේ ආරම්මන ප්‍රසාද ඝට්ටනේ හේතු කොටගෙන අවිද්‍යා තණ්හා උපනිශ්‍රේ වෙලා පවතින ධර්ම ප්‍රවාහයක් තියෙන්නේ. අන්න ඒකයි මේ අර විසුද්ධි මග්ගයේදී පෙන්වා දුන්නේ මේ සුද්ධ ධම්මා පවත්තන්ති. ඒ වේතං සම්මදස්සනං. මේ පවතින්නේ හුදු ධර්මතාවයේ පැවැත්මක් විතරයි. හැබැයි එතන පවතින්නේ ධර්මතාවයන් කියනකොට දැන් මෙතන මේ අභිධර්මයට විරුද්ධව කතා කරන අය ඉදිරිපත් කරන තර්කයක් තමයි මේ ධර්මයන් දැන් පුද්ගල නෛරාත්මයක් ගැන දේශනා කරලා තියෙනවා. පුද්ගලයෙක් නෑ කියලා. හැබැයි අර සුද්ධ ධම්මා පවත්තන්තේ කියනකොට සුද්ධ ධර්මයන්ගේ පැවැත්මක් තියෙනකොට මේ අභිධර්මයට විරුද්ධ වෙන අය කියන්නේ එහෙනම් සියල්ල අනිත්‍යයි කියලා කියනකොට මේ අභිධර්මයේ කියනවනේ සුද්ධ ධර්මයන්ගේ පැවැත්මක් ගැන. එතන මෙතන වැරදියට වටහා ගැනීමක් තියෙන්නේ. මෙතන කියලා දෙන්නේ සුද්ධ ධම්මා පවත්තන්තිය කියලා කියන්නේ මේ නিত্য ස්ථිර සදාකාලික ධර්මයක් පවතිනවා කියන හැඟීමක් නෙවෙයි. සත්ව පුද්ගලයෝ නැතිකොට මෙතන තියෙන්නේ මේ ධර්මතාවයන්ගේ ප්‍රවාහයක්. අන්න ඒකයි නුවණින් දැනගන්න කියලා කියන්නේ. දැන් ඕකෝතම මේ සංයුත්ත නිකායේ වජිරා භික්ෂුණී මාරයාට දෙන පිළිතුරේ තියෙන්නේ. සුද්ධ සංඛාර පුඤ්ජෝයන් නයිද සත්වෝපලබ්බති මේ එතන කියුවේ සුද්ධ සංඛාර පුඤ්ජෝයන්. මේ සුද්ධෝ සංස්කාර ගොඩක් පුඤ්ජයක් සමූහයක් තමයි පවතින්නේ. එතන ඒකම තමයි මෙතන කියුවේ සුද්ධ ධම්මා පවත්තන්ති. ඒ වේතං සම්මදස්සනං ඒක තමයි නුවණින් දකින්න කියලා. ඉතින් අපි තේරුම් ගන්න ඕන මේ ලෝකය කියන දේ මේක හැමදාම මේක අපිට ප්‍රශ්නයක් නෙමෙයි මේක. මේක හැමදාම තියෙනවා. ඒක බුදూరు ඉපදුනා හෝ නැතා හෝ ඒක ලෝක පැවැත්ම. එහෙනම් බුදුහාඳුරෝ පෙන්වුවේ මේ පවතින භෞතික ලෝකයේ පවතින්නේත් හේතුප්‍රත්‍ය සම්බන්ධතාවයේ මත මේ සත්වයා කියලා අපි දෘෂ්ටි වශයෙන් ග්‍රහණය කරගෙන තියෙන මේ නාම රූප ධර්ම પરම්පරාව පවතින්නේත් හේතුප්‍රත්‍ය සම්බන්ධතාවයේ මත. එහෙනම් මේ භෞතික ලෝකයේ තුල තියෙන මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී දේවල් උපනිශ්‍රේ වෙනවා මේ සිත හටගන්න. එතකොට එහෙනම් භෞතික පැවැත්මක් පිළි අරගෙන තියෙනවා. ඇයි රූප තිබුණොත් තමයි චක්කු විඥානය පහළ වෙන්නේ. එහෙනම් චක්කු විඥානයේ නිසා රූප හටගත්තා නෙවෙයි. රූප නිසා චක්කු විඥානය පහළ වුණා. මේ ශබ්ද කියන එක හැම ලෝකයේ තුල පවතින දෙයක්. ඉතින් ඒකේ පරමාර්ථ ධර්ම හැටියට පෙන්වුවේ. එතකොට මේ සෝත විඥානය පහළ වුණේ ශබ්දයෙන් උපනිශ්‍රේ කරගෙන. එහෙම නැතුව සෝත විඥානය නිසා ශබ්දයක් පහළ වුණා නෙවෙයි. හැබැයි සෝත විඥානය පහළ වෙච්ච නිසා තමයි එතන ශබ්දයක් හටගත්තා කියලා දැනගන්නේ. චක්කු විඥානය පහළ වෙච්ච නිසා තමයි එතන රූපයක් තියෙනවා කියලා දැනගන්නේ. දැන් මෙතන අන්ධ කෙනෙක් හිටියොත් එහෙම එයාට මෙතන තියෙන මේ මල් පෝච්චිය පේන්නේ නැහැ. එතකොට එයාට පේන්නේ නැහැ කියලා මෙතන මල් පෝච්චියක් නැද්ද? තියෙනවා. ඒතර විඥානවාදීන් කියන්නේ මල් පෝච්චියක් නැහැ. ඒක තියෙන්නේ විඥානේ විතරයි. ඒක විඥාන මාත්‍රයක්. ඒක දෘෂ්ටිගත වීමක් තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න ඕන මේ මේ ලෝකයේ තියෙන දේවල් ඒවා ඒ විදිහටම තියෙන දේවල්. ඉතින් බුදුහාඳුර ඒකයි අර මේ ලෝකාවබෝධ සූත්‍රයේදී බොහොම පැහැදිලිව මම මේ පාඩේ නිතරම සිහිපත් කරන්නේ මෙන්න මේකමයි දකින්න ඕන. උප්පාදාවා තථාගතානං අනුප්පාදාවා තථාගතානං. මේ පැහැදිලිවම බුදුහාඳුර පෙන්වලා දීලා තියෙනවා. බුදුරු ඉපදුනත් නැතත් තිතාවසා ධාතු ධම්මා ටිතිතා ධම්ම නියාමතා ඉදප්පච්චේතා මේක මේ ධර්ම නියාමයක් ධර්මතාවයක් ඉතින් තන් තථාගතෝ අபிසම්බුද්ධිත යන්න වෙනස බුදුරු මේක අවබෝධ කරනවා ඒ කියන්නේ බුදුරු මේකේ නිර්මාතෘවරයා නෙවෙයි අවබෝධ කළ කෙනා පමණයි ඒක අපි තේරුම් ගන්න ඕන තන් තථාගතෝ අபிසම්බුද්ධිති අபிසමේති අபிසම්බුද්ධිත්වා අபிසමෙත්වා පඤ්ඤපේති අන්න මේක පනවනවා පට්ඨපේති විවරති විභජති උත්තානි කරු මේක හොඳටම විශ්ලේෂණය කරලා බෙදා දක්වනවා එහෙනම් ඒ බෙදා දැක්ුවේ මේ දෘෂ්ටිය බිඳින්න එහෙනම් අපිත් උත්සාහගත යුත්තේ මේ ලෝකය කියන එක හරිද වැරදිද කියන එක තීරණය කරන්න නෙවෙයි මෙතනින් ඉවත් වෙන්න මොකද එතනින් මේ අපි මේ සිත නිරුද්ධ කරගත්තාම දැන් අපි කියන එක වැරදි මේ සම්මුතිය. සිත නිරුද්ධ වුණාම ඉතින් පස්සේ ආයේ පුද්ගලයා ගැන කතා කිරීමක් නැහැ. අන්න එතනයි නිවන කියලා කියන්නේ. ඒක පැහැදිලිව තේරුම් ගන්න ඕන. ඉතින් මේ හේතුප්‍රත්‍ය සම්බන්ධතාවයේ තේරුම් අරගෙන මේක තේරුම් ගැනීමම ලෝක ඉක්මවා යනවා. අන්න එතෙන්ට එන්න ඕන කරන්නේ. ඉතින් අන්න ඒ සඳහා තමයි මේ පටිච්චසමුප්පාදයේ දේශනා කරලා තියෙන අපි තව පටිච්චසමුපාදය ගැන කතා කරේ නැහැ. ඉදිරියේදී ඔයත්තන්ට හොඳට මේ කරුණුත් එක්ක අපි පටිච්චසමුපාදය ගැන සාකච්ඡා කරනකොට මේක හොඳට තේරේවි. එතකොට නම් මේ සත්පුද්ගල භාවය කියන එක තවත් තුනී වෙනවා. සෝවිසි ප්‍රත්‍ය ඉගෙන ගන්නකොට තවත් හොඳටම තුනී වෙනවා. ඉතින් ඒ අනුව තමයි විදර්ශනා වැඩුවොත් Tamanට పూర్වයේ කුසලොත් මේ උපදවාගෙන මේ භවය තුළම මේ ලෝකයෙන් එතර වෙන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ඒ සඳහා උත්සාහයක් දරන්න. ඉතින් මීට වඩා අද අපිට කාලයක් ලැබෙන්නේ නැහැ. ඉතින් අපි මේ මරණය පිළිබඳව කතා කරේ. මේ මරණෝත්පත්ති පිළිබඳව, ඒ ආරම්මණයන් පිළිබඳව, ඒ ප්‍රතිසන්දි ලබලා දෙන ආකාරයන් පිළිබඳව සහ මේ ලෝක තත්වයේ පිළිබඳව ඉතින් මේ හැම කාරණාවක්ම අවසානයේදී අපිට සම්මුඛ වෙන්නේ හේතුප්‍රත්‍ය සම්බන්ධතාවයක්. ඉතින් අපි උත්සාහ දරිය යුත්තේ අන්න ඒක තත්වාකාරයෙන් අවබෝධ කරන්න. ඉතින් මේ හේතුප්‍රත්‍ය සම්බන්ධතාවය අපි තත්වාකාරයෙන් අවබෝධ කරගෙන තම තමා විසින් ප්‍රාර්ථනීය බෝධියකින් මගඵල නිවනින් සැනසෙල්ල පිණිසත් මේ සියලු ලෝකයන් ඉක්මවා යාම පිණිසත් මේ සියලු ධර්මයන් උපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගනිමු. හැම දිනාටම තෙරුවන් සරණයි. අද දවසේත් ඊ타මත්ම වැදගත් දහම් කාරණා ඊ타මත්ම निराවුල් සරල ආකාරයට අපට පහදා දුන් පූජ්‍යපාද ඉඟුරුවත්තේ ධම්මගවීෂී ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාර පූර්වක ස්තුතිය ගෞරවය ප්‍රණාමය පුද කර සිටිනවා. අපි යළිත් ලබන සතියේ සුපුරුදු වේලාවට හමු වනතුරු ඔබ සැමගින් සමුගන්නවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.